තෙරුවන් සරණයි සදැහැති සොපින්වත් ඔබ සැමට. අපේ හෙළ මුතුන් මිත්තන්ගේ දහඩිය මහන්සියෙන් නිර්මාණය වුණු දාගැබ් වැව් පොකුණු මොනතරම්නම් රටට ශාස්ත්‍රීයකත්වයක් සෞභාග්‍යයක් ගෙන දෙනවද? ශාස්ත්‍රීයකත්වයක් සෞභාග්‍යයක් ගෙන දෙන අපේ මුතුන් මිත්තන්ගේ ඒ නිර්මාණ අපි හැමදාමත් අගයන්නට අවශ්‍යයි. ඒ නිසා විනෝයි සෑම දිනකම බෞද්ධා නාලිකාව ඔබ වෙනුවෙන් ගෙනෙන ප්‍රතිවේක්ෂා වැඩසටහනේ විවේකී සෙනසුරාදා දවසේ අපේ උරුමය දේශනාව අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පවත්වන්නේ.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 කරගන්න සියලු දුක් ගෙවන් කොට තුම් නිවන් දකින්න බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට බොහෝ වශයෙන් පරිපූර්ණ වශයෙන් ඉවහල් වෙනවා. මේක නිසාවෙන් අපි හොඳින්ම තේරුම් ගත යුතු තියෙනවා ජීවිතේ කළ යුතු දේ නොකළ යුතු දේ මොකක්ද කියලා. කළ යුතු දේ නොකළ යුතු දේ මොකක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරනකොට අපිට ගැටලු වෙනවා. අපි ඔක්කොගෙම ඇහුවොත් එහෙම එක එක්කෙනාගෙන් කළ යුතු දේ නොකළ යුතු දේ මොකද කියලා සමහර අය කළ යුතු දේ මොකද්ද කියනකොට සමහර අය කියයි ඒක නොකළ යුත්තක් කියලා. සමහර අය නොකළ යුතු දේ මේකයි කියලා කියනකොට අපිට හිතේ ඒක කළ යුත්තක් කියලා. එහෙම ගැටලු සහගත තත්ත්වයන් එනවා. එහෙනම් එදා දඹදිව බුදුරජාණන් වහන්සේගේ පහළ වීමට පෙරත් කළ යුතු නොකළ යුතු දේ ගැන බොහෝ වාද විවාද තිබුණේ ඒකයි හොයාගන්න විදිහක් නැතුව. අද අපිට කිසිම ගැටලුවක් නැහැ ඒ පිළිබඳව. ඇයි අපිට කිසිම ගැටලුවක් නැත්තේ? තුන් ලෝකයක් අවබෝධ කරගෙන දේශනා කරපු උතුම් ධර්මයක් අපිට උරුම වෙලා තියෙනවා. ඒකින්ද කළ යුතු දේ මොකද්ද නොකළ යුතු දේ මොකද්ද කියලා හොයන්න දෙයක් නැහැ. ඇත්තටම යමක් පාවිච්චි කරන්න ගියාම අපි හිතමුකෝ යමක් හම්බ කරගෙන ජීවිතය සාර්ථක කරගන්න හම්බ කරන්න කාලය ගත කරන්නේ නැතුව හම්බ කරපු දෙයක් තියෙනවා නම් දෙමාපියන්ගෙන් උරුම වෙච්ච අපිට ලේසි ඒ ජීවිතය ජීවත් කරන්න. ඒ වගේ බොහෝ වෙහෙස මහස වෙලා හම්බ කරගත්ත ධර්මය අපිට උරුම වෙලා තියෙනවා. ඉතින් අපි විහෙර විහාර ඒ වගේම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අපිට ලැබිලා තියෙන ධර්ම පුස්තක ආදී බොහෝ දේවල් ගැන සාකච්ඡා කරන අතරවාරයේදී අපිට ලැබිලා තියෙන ධර්මයේ තියෙන වටිනාකම ගැන උරුමය කියන එකේ වටිනම උරුමය තමයි ධර්මය. ඉතින් අපි අපේ රටේ තියෙන උරුමයන් අතර අපිට උරුම වෙච්ච ලොකුම දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඉතින් ඒහි ලෝක උරුමයක් තියෙන්නේ අපිට ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪුනේ අලු විහාරයේදී. ඉතින් ඒකයි අපි හැමදාම කියන්නේ අපි මහා අභිමානවත් ජාතියක් කියලා. කවදා හරි ඒක ලෝකෙට හෙලිපෙහෙලි වෙනවා කවුද මේ මේ ධර්මය ලෝකයෙන් පැතිරෙන එක නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හිම වෙනවාමයි මොකද හැම පැත්තෙම දියුණු වේගෙන දියුණු වේගෙන යන තාක්ෂණික පැත්තෙන් දියුණු වේගෙන යන ලෝකයට තවත් එහි එයින් ගිහිල්ලා තෘප්තිමත් භාවයක් ලබා ගන්නට බැරි බව පසක් වෙන කාලේ ඊටාම ළඟයි. මොකද තවත් කරන්න දෙයක් නැති තත්වයකටපත් වෙන ඒ තරමටම එහාට යනකොට ඉන් වෙනත් ක්‍රමවේදයක් හොයනකොට තෘප්තිය පිළිබඳ කාරණාවක් හොයා ගන්නවා නම් හොයා ගන්න තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල විතරයි. ඉතින් ඒකින්ද ලෝකයේ මේක ප්‍රචාර වෙන දිනේ වෙනකොට අපි මහා අපේ තියෙන අභිමානය, අපේ තියෙන වාසනාව, අපේ තියෙන උරුමය මොකක්ද කියලා ලෝකෙට හෙලිපෙහෙලි වෙනවා. ඉතින් එතෙක් අපිට තියෙන්නේ මේක රැකගැනීමේ ලාභය. අපි ඒක රැකගත යුතු තියෙනවා. උරුමය අන් අයට උරුම කරන්ඩ උරුමය ආරක්ෂා කරගන්න ඕන. එහෙනම් මේ උරුමයේ තියෙන වටිනාකම තේරෙන්න තව දුරටත් අපි තේරුම් ගත යුතු හින්දා අද දවසේ අපි සාකච්ඡා කරන අපිට තියෙන ලොකුම ගැටලුවක් විසඳෙන සරල ක්‍රමයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක සරල කිව්වට ඒක පුහුණු කරන්න ඕන ක්‍රමයක්. ඒක බොහොම ඒහි තියෙන වටිනාකම මෙච්චර මේ පොණා කියන්න බෑ. අපි මේක සාකච්ඡා කරා මෛත්‍රී භාවනාව ගැන කතා කරපු වෙලාවෙත් සාකච්ඡා කරා. නමුත් එහි තියෙන වටිනාකම අද දවසේ නැවත අපි සාකච්ඡා කළ යුතුයි කියලා මම කල්පනා කරා මේ සූත්‍ර ධර්මය. මේ සූත්‍ර ධර්මය අපිට උරුම වෙච්ච ජීවිතේ භාගයට භාගයක් එකතු කරගත යුතු කාරණාවක් හිඳයි අපි මේක නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න උත්සාහ කරන්නේ. පින්වත්නි ලෝකයේ තියෙනවා මේ වෙනකොට ලෝකයේ මිනිසුන් තුළ රාවයක් යනවා ධනාත්මක චින්තනය සහ ඍණාත්මක චින්තනය පිළිබඳව. මේ කාරණාව නැවත ඉස්මතු කරන්න අපිට ලැබිලා තියෙන උරුමය පිළිබඳව උත්සාහ කරන්න අපිට ලැබිලා තියෙන උරුමය ගැන කතා කරන වෙලාවේ මේ කාරණාවම ඉස්මතු කරගන්න උත්සාහ කරේ අපි ළඟ තියෙන වටිනාකම් කොච්චරද කියලා අපිට තේරෙන්නේ නැති හින්දා. හරිද? එතකොට දැන් ඔය පොසිටිව් තින්කින් කියලා තියෙන ලොකු අති විශාල මේ තල්ලුවක් ලොකු මෙහෙයුමක් තියෙනවා ධනාත්මක චින්තනය කියලා එක එක එක විද්වතුන් මහා විද්වතුන් මහා ඉහළින් එක එක ක්‍රමවේද අනුගමනය කරමින් ලෝකේ ධනාත්මක චින්තනය ගැන කතා කරමින් වාද විවාද කරමින් ඒවා යොදමින් ඉන්නවා. මම මේ උත්සාහ කරන්නේ අන්න ඒ කෝණකින් අපි ළඟ තියෙන දේ අපි ගන්නේ නැති ක්‍රමේ තියෙන දඩකම එක අතකින් බලනකොට අපේ තියෙන ඕන් නැතිකම අපි සමාජයට කියන්න ඕනේ අපි ළඟ නේද අවශ්‍ය කරන සියලුම දේ තියෙන මේ බලන්න මේ ධනාත්මක චින්තනය මේ සූත්‍ර ධර්මයේ තියෙන ආකාරය අංගුත්තර නිකායේ පංචක නිපාතේ ආඝාත වර්ගයේ තියෙනවා ဒ ුතිය ආඝාත පටිවිණය කියලා සූත්‍රයක්. එතකොට අපි ඔක්කොටම වගකීමක් තියෙනවා අපේ පින්වත්නි. අපි හැම කෙනෙකුටම වගකීමක් තියෙනවා මේ තියෙන දේවල් දැන් කියයි ඔව් අපි දැනගෙන හිටියේ නෑනේ කියලා. මේක කියනකොටම කියයි ඒක නේනම් අපි මේවා දැනගෙන හිටියේ නෑනේ කියලා. දැනගෙන නොසිටීමේ වරද කාගේද? දැනගෙන නොසිටීමේ වරද අපේ ළඟට ඇවිල්ලා ඇඟිල්ලෙන් ඇනලා කියලා දෙන්න දෙයක් නෑ. ඒක හරි පුදුම කතාවක්. හරිද? තාත්තා කෙනෙක් සම්පූර්ණයෙන්ම කුඹුර හදලා ඊට පස්සේ ගොයන් ඉහලා මේ මේ වී ඉහලා ඊට පස්සේ ගොයම ආරක්ෂා කරලා ඔක්කොම කළ යුතු සියලු දේ කරලා අස්වැන්නත් නෙලලා අන්තිමට ආරක්ෂා කරලා පීදුනාට පස්සේ අස්වැන්නත් නෙලලා ඔක්කොම කරලා ගෙදෙට්ට වී ටිකක් ගෙනල්ලා වීත් කොටලා බතුත් වෙලා මේසෙ උඩින් තියලා තියෙනකොට කියනවා මට බෑ මේ අතින් උස්සලා අනලා කටේ තියාගන්න බෑ කියනවා වගේ වැඩක් තමයි ඔය කියන්නේ කවුරු හරි Tamanට වෙනවනම් චෝදනාවක් යම් විදිහකින් මේ කෝ ඉතින් අපිට කවුරුවත් කියලා දෙන්න හිටියේ නෑනේ ඔව්වා කියලා කියනවනම් ඒක අන්න අර වගේ කතාවක්. අනල කටේ තියාගන්න බෑ කියන එක. ඒ තරම් මහා බෝධිසත්වයන් වහන්සේ විඳ දුක් මේක ධර්මයේ ගවේෂණය කරගන්න එතනින් එහාට බුදුරජාණන් වහන්සේ විදිහට විඳ දුක් ඇත්තටම විඳා වූ බොහෝ දුක් අප්‍රමාණ දුක් විඳලා තමයි ධර්මය අවුරුදු 45ක් තිස්සේ දේශනා කරේ. ඊට පස්සේ එතනින් මෙහා වැඩ හිටපු සියලුම රහතන් වහන්සේලාගේ පටන් හෙළයේ මහරහතන් වහන්සේලා හෙළයේ රහතන් වහන්සේලා ඉඳලා ඒ සියලුම මේ අපිට අද මේ වෙනකොට ওই ත්‍රිපිටක ග්‍රන්ථ ටික ලැබෙන මොහොත දක්වා මගේ උත්පත්තියත් එක්ක තියෙන ඛේද වාචකය කොච්චරක්ද කියලා කියන්න පුළුවන්කම නැහැ. එතකොට අන්න එතකොට මම අර කිව්ව උපමාව හරි අසාධාරණයි. අර මේ තාත්තා හම්බ කරලා මේ නේද කුඹුරු කොටලා ඔක්කොම කරලා ගෙනල්ලා බත් එක බෙදලා තියෙනවා කියන එකටත් වඩා වැඩ කොටසක් ඊට කලින් කරලා තියෙනවා මේ ධර්මය අපිට ලැබෙන්න එහෙනම් අපි කොච්චර දේවල් මේ ලෝකේ හොයනවද උනන්දුව තියෙනවා නම් හොයාගන්න බැරිකම නෑ දැන් මේ කාලේ විශේෂයෙන්ම හොයාගන්න තවත් පහසුයි ධර්මය ඒ මොකද තාක්ෂණික විද්‍යාවත් එක්ක බොහෝ තමන්ගේ අසලට එන ස්වභාවයක් තියෙනවා මේක හොයාගෙන මේවා භාවිතා නොකිරීමේ තියෙන සහ ලෝකයට ප්‍රචාරය නොකිරීමේ සම්පූර්ණයෙන්ම වැරද්ද අපි අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය භාවිතා කරන්නේ උරුමයක් විදිහට ලෞකික සැප සම්පත්වලදී වාද ભેද කරගන්න කවුරුද දන්නව මේ ළඟදී මම මේක කියලා මේක පටන් ගන්නම් අපි කැලණියේ විහාරස්ථානයේදී ප්‍රත්‍යක්ෂා පළවෙනි ප්‍රතිපත්ති පූජාව සිදු කරා. මේ ප්‍රතිපත්ති පූජාව සිදු කරන ආසන්න කාලයේදී මම එහි ගිහිල්ලා ඉන්න වෙලාවේ මට ඉතින් හරි ලොකු මේ හැඟීමක් ඇති වුණා බුදුරජාණන් වහන්සේ ගැන. ඒ මොකද කැලණි මහා විහාරයේ මහා දවල් 12ට විතර වගේ වෙලාවක ඒක හොඳ වෙලාවක් නෙවෙයි තරම්. ඉතින් ඒ වෙලාව ගත්තහමත් මිනිසුන් පිරීලා ඉන්නවා සාමාන්‍යයෙන් හැම තැනකම කවුරුන් හෝ බිම වැතිරිලා වඳිනවා එක එක එක එක ආකාරයට වන්දනා කරනවා ආબોධිය වටේ පැදකුණු කරනවා චෛත්‍ය වටේ පැදකුණු කරනවා පහන් තියනවා මල් තියනවා මේවා දැක්කහම මට එක පාටම අදහසක් ඇතුණානේ එක් මහා උත්තම පුරුෂයෙක් මේ තුන් ලෝකයට පහළ වෙලා අනන්ත අප්‍රමාණ වෙහෙස මහන්සි වෙලා කටයුතු කරපු එකේ තියෙන ලාභය ඒ උත්තමයාගේ පහස ලැබපු තැන් වලට පවා වසර 2000 ගානකට පහු වෙලත් මෙතන මිනිස්සෙක් නැති වෙලාවක් නැහැ එතන ඇවිල්ලා පොළොව පවා සිප වැළඳ ගන්නවා කියලා මට හරි හැඟීමක් ඇති වුණා වුණ බුදුරජාණන් වහන්සේ ගැන. මම ඉතින් එතන හිටිය මගේ ළඟ හිටිය එක මහත්යෙකුට මේක කිව්වා. මේ බලන්න මේ වගේ දෙයක් නේද මෙතන වෙන්නේ කියලා. ඉතින් ඒක ඇත්තක් ලොකු ඇත්තක් තියෙන අතර වාරේ නමුත් මේ මහත්ය මටත් හිතන්න අවශ්‍ය කරන කාරණාවක් කිව්වා. ආම්ද්‍රෝනේ චුට්ටක් ගිහිල්ලා ඒ වුණාට ඔබ වහන්සේගේ සිතුවිල්ල හරිම අනර්ගයි. ඒක බොහොම වටිනා දෙයක්. නමුත් පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඔය කට්ටිය කරන්නේ මොකද්ද කියලා. මේ බුදුහාමුදුරන්ට වන්දනා කරනවට වැඩිය යමක් ඉල්ලන එකයි කරන්නේ. <laughs> යමක් ඉල්ලන එකයි ඔය කිට්ටු කරලා බලන්න ඕන නම් මොකද මම හැමදාම උදේ හවස එනවා උදේ පාන්දරට ඔහම නෙවෙයි ගොඩ කට්ටිය ඉන්නවා හැමෝගේ හැමෝම කරන්නේ වැඩි දෙනෙක් කරන්නේ ඔක්කොමලා නෙවෙයි වැඩි දෙනෙක් කරන්නේ අරක ලබා දෙන්න මේක ලබා දෙන්න මේක ඕනේ අරක ඕනේ මෙහෙම වෙලා තියෙනවා මෙහෙම වෙලා තියෙනවා කියලා කියෝන එක තමයි කියලා ඒ කියන්නේ බුදුහාමුදුරන් අඳුරගන්නේ නැහැ. ධර්මයේ තියෙන උරුමය මොකද්ද කියලා දන්නේ නැහැ. හිතාගෙන ඉන්නේ මේ ලෞකික ජීවිතේ, මරණකම් තියෙන ජීවිතේ එන අඩුපාඩු ටික හදලා දෙන්න තමයි මහා බෝසත්ත්වයන් වහන්සේ නමක් අත්තර වෙහෙස මහන්සි වුණේ කියලා බෞද්ධ අපි අන්නේ වගේ පුද පූජා, යාග හෝම ඉල්ලීම් ලෞකික ජීවිතය සාර්ථක කරගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය පාවිච්චි කිරීම නිසා වෙන් ලෝකයේ මිනිස්සු වෙනත් ක්‍රම ක්‍රම හොය ධනාත්මක චින්තනය හොයනකොට ධනාත්මක චින්තනයේ පියා කියලා කියන්න පුළුවන්කම තියෙන බුදුරජාන් වහන්සේගේ ධර්මයට අපි මල් පහන් විතරක් තියතිය සිටිනවාය කියන කාරණාව හොඳින් මතක තියාගන්න. ඒකට පහරක් විදිහට තමයි අද මම මේ මේ උරුමය වැඩසටහන තුලින් මේ සූත්‍ර ධර්මය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. ජීවිතේ භාගයක්ම කියලා කිව්වේ ඇයි? ජීවිතේ විඳින පීඩාවලින් වැඩිම පීඩාවක් විඳින්නේ. ජීවිතේ විඳින පීඩාවලින් භාගයට භාගයක් පීඩාව විඳින්නේ අපි ලෝභය හින්දා. මං කැමති දේ නේද කැමති දේ ළඟා කරගන්න තියෙන උත්සාහය හින්දා පීඩා වෙනවා. ඒ කියන්නේ කාමච්ඡන්දේ හින්දා ඒවා ඒවා ලබා ගන්න නොහැකිව පීඩා වෙනවා. ඒවා හැමලෙන් ප්‍රාර්ථනා කර කර ප්‍රාර්ථනා කර කර පීඩා වෙනවා. ඒ ඒ භාගයට භාගයක්ම කිව්වේ එකයි. අනිත් සම්පූර්ණයෙන්ම පීඩා පීඩාව විඳින්නේ ගැටීම හින්දා. ගැටීම කියන්නේ ව්‍යාපාදයේ හින්දා. ඒ ගැටීම මොනවද මං අකමැති දේවල් මට කිට්ට වෙනවා. මං කැමති විදිහට තියෙන්නේ නැහැ. මං කැමති විදිහට නොතිය අකමැති දේවල් කිට්ටු වෙනකොට ඒවත් එක්ක මං හරියට ගැටෙනවා. ඒ තමයි සමහර අයගේ තියෙන වැරදි ක්‍රියා, වැරදි වචන, වැරදි සිතුවිලි මේ දේවල් හින්දා මං හරියට පීඩාවටපත් වෙනවා. ඉතින් මෙන්න මේපත් වෙන පීඩාව හින්දා ඒක හරිය අසාධාරණ දෙයක් එක පැත්තකින් බලනකොට හරියට කල්පනා කරලා බැලුවොත් එතෙන්දි වැරදි කරන්නේ කවුරුවක්වත් පීඩාව විඳින්නේ මම. වැරදි මම හැමදාම කියනවා මේක පියාගන්න එපා ළඟ. මේක වහාම බැහැර කරන්න ওই චින්තන ওই චින්තනයන් ඉක්මනින් ජීවිතයට එකතු කරගෙන ඒව හැම වෙලෙම මෙනෙහි වෙන විදිහට හදා ගන්න ඕනේ. මොකද කවුරුවත් වැරදි කරන්නවත් කවුරුවත් ඉදවන්නවා එකේ කිසිම තේරුමක් නැහැ. තරහ කියන එක ඇති වුනහම කිසිම කෙනෙක් සන්තෝෂයෙන් ඉන්නවද? ගැටීම් ඇති වුනහම සන්තෝෂයෙන් ඉන්නවද? මට වෙලාවකට හරි දුකකුත් ඇති වෙනවා. ඒ වෙන මොකක්වත් නෙවෙයි මොහොතක් හිතලා බලන්න මේ සමහර අය සිද්ධ වෙලා තියෙන දේ ගැන. සමහර අය මේ ලෝකෙත් එක්ක කොච්චර ගැටලාද කියනවනම් උදේ නැගිට වෙලාවෙ ඉඳන් හැන්දෑ නිදා ගන්න වෙලාව දක්වා Tamanට උරුම වෙච්ච මේ මනුස්ස ජීවිතයට සාප කරමින් ලෝකෙට රවාගෙන ඉන්නේ. ලෝකෙට රවාගෙන ඉන්නේ. ලෝකෙට රවාගෙන ඉන්නවා කියන්නේ ඇයි හැමෝත් එක්කම තරහෙන් Tamanට වෙච්ච පොඩි අසාධාරණයක් ඉඳ ජීවිතේ ඒක අසාධාරණයක් කියලා හිතන්නේ තමන්ගේ චින්තනය අනුව ඒව අසාධාරණ නෙවෙයි හුඟක් දේවල් වෙලා තියෙන තමන්ගේ කර්මානුරූප ඒ ගැන අමතක වෙච්ච මේ පුද්ගලයා ලෝකෙට රවාගෙන ඉන්න හැම වෙලෙම තරහ යන කෙනා කියන්නේ ලෝකෙට රවාගෙන ඉන්න කෙනෙක්. හරිද? එයා හැම වෙලෙම දුකෙන් ඉන්න කෙනෙක්. ඉතින් ඒක අපරාධයක් තේරුමක් නැති දුකකින් පෙළෙනවා. කරුපැති වැරද්දකුත් නැහැ. ඒකයි එතන තියෙන අසරණකම කියලා කියන්නේ. එයා කරපු වැරද්දක් නැහැ. ළඟ ඉන්න අයගේ තියෙන සමහර ක්‍රියාවන් නිසා ලොකු පීඩනයකින් හැම වෙලෙම ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේක තේරුනොත් යම් හේකින් මේකට ඉක්මන් ප්‍රතිකාර කරගන්න ඕනේ. අන් අයගේ වැරදි වින්දා තරහ යන ස්වභාවය නැතිකරන්ඩ තියෙන එකම ක්‍රමේ අන් අය හොඳින් ජීවත් වෙනවා දැකීම කියන්නේ අන් අය අන් අය හොඳින් ජීවත් වෙන දවස ආවොත් උන් තරහ යන්න නැතුව ඉන්න පුළුවන්. ඒක හරියයිද? නේද ලෝකේ හැම කෙනාම මට ඕන විදිහට ජීවත් වෙන දවසක් ආවොත් මට සන්තෝෂෙම ඉන්න පුළුවන් ඒක කවදාකවත් වෙනවද වෙන්නේ නැහැ එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරය දිහා අපි හොඳට බලන්න ඕනේ එතන තමයි තියෙන ධනාත්මක චින්තනය කියලා කියන්නේ ඔන්න බලන්න අපිරිසිදු වචන තියෙන අපිරිසිදු ක්‍රියා තියෙන පිරිසිදු වචන තියෙන කෙනෙක් ඉන්නවා අපේ ගෙදරක. එයා හැම වෙලේම තියෙන එයාට පිරිසිදු වචන හොඳින් කතා කරනවා. කතා බොහෝම හොඳයි. හැබැයි ක්‍රියාවල් නම් එහෙම හොඳ නැහැ. අන්න ඒ වෙලාවට අපේ අවධානය යොමු කළ යුත්තේ හිතන්න බලන්න එක පුද්ගලයෙක් ඉන්නවා ගෙදර එයා හරියට නරක වැඩ කරනවා. හැබැයි මගේ යාළුවෝ ටිකක් හරි මම මගේ වැඩගත් කට්ටියක් ගෙදර ආපුවාම එයා හරිය හොඳට කතා කරනවා. හරිද? එහෙම ඉන්නවද නැද්ද? <laughs> නේද? හ්ම් එහෙමයි ඔනතරම් ඉන්නවා. එතකොට දැන් මං ඔය තැනේදී මගේ ඉස්සෙල්ලා අරයට අවවාද නොදීන්න කියලා නෙමෙයි මේ කියන්නේ. අපි අපි දරුවෙක් කියලා අවවාද නොදීන්න කියලා දෙන මාව දූෂණය නොවි තියාගන්න ඕන. හරි. හොඳයි. අපේ ගෙදර ඉන්න කෙනා නරක වැඩ කරන එක ඇත්තයි. නමුත් එයා කවුරු හරි ආපුහම හරි නැත්තම් මාත් එක්ක හරි මං ආව හම්බුනහම හරි හවස ගෙදර ආවම හරි හරි ආදරෙන් කතා කරලා හරි කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරන හැබැයි වැඩ නම් ගන්න දෙයක් නැහැ ප්‍රාණඝාත අදත්තා දාන කාමයේ වර්ධව හැසිරීම කියන ඒවා දැන් කයෙන් කරන වැරදි ඒවානේ නේද මෙයා ප්‍රාණඝාත කරනවා කියලා මම හොඳටම දන්නවා හොරකම් කරලා ජීවත් වෙනවා කියලාත් දන්නවා කාමයේ වර්ධව හැසිරීම කරනවා කියලාත් දන්නවා නමුත් හැබැයි මේ පුද්ගල මම මේ දන්න පුද්ගලයා හරි ලස්සනට බොහොම හොඳට කතා බහ කරනවා කරුණාවෙන් කතා කරනවා මෛත්‍රියෙන් කතා කරනවා එහෙම තියෙනවා දැන් අපේ අවධානය ඔය කිව්වට යොමු වෙන්නේ. ගමේ ඉන්නවා කියලා හිතනකොට කාමයේ වර්ධව හැසිරෙන යුවතියක් ඉන්නවා. හරි නමුත් එයාගේ ඇත්තම කතා විලාසය හොඳයි. අපේ හැම වෙලෙම අවධානය යොමු වෙන්නේ කොයි පැත්තටද? කතා විලාසය හොඳයි කියන එකටමද? නෑ හැම වෙලෙම අපි කාත් එක්ක හරි කතා කරන්නේ ඔක්කොම කරන්නේ කොයි එක ගැනද? මෙයා මේ જાතිය කෙනෙක් කතා කරන්න ඕනේ එයාගේ වැරද්ද කතා කරන්න ඕන කාත් එක්කද? එයාත් එක්ක කතා කරලා පුළුවන් නම් එයාව නිදහස් කරන්න ඕනේ. හැබැයි යාගේ වැරද්ද හින්දා යාව මතක් වෙන වාරයක් ගානේ මම මෙතන තැවිලා දැවිලා පිච්චිලා ඉන්න එපා. හරිද? අද රටෙත් එහෙමයි ඉන්නවා. හොඳට කතා කරනවා වැරදි ක්‍රියාවන් කරනවා. නේද? අපි මේ දවස්වල දන්නවා ප්‍රත්‍යක්ෂා කණ්ඩායමක් හැටියට කණ්ඩායම හැටියට මේ රටේ අපි ලොකු වෙනසක් කරන්න ලොකු උත්සාහයක නියැලෙමින් ඉන්නවා. ඉතා සත්භාවයෙන් ඒක කරන්න කියලා මම හැමදාම කියනවා. නේද? මාරාන්තික විප්ලවයකට යන්නේ නැතුව නේද? අපිත් හැදිලා අන් අය දිහා නේද? වැරදි කරන අය දිහා කරුණාවෙන් මෛත්‍රියෙන් බලලා හැබැයි වැරද්ද කෙලින් කතා කරන්න කියලා කියනවා. මේ කලාව තේරුම් ගන්න ඕනේ. මේ කලාව මට කොහෙන්ද ආවේ? මේන් ආපු දෙන නිදානේ තමයි මේ කතා කරන්න යන්නේ. හරි. අපිට පුළුවන් වෙන්න ඕනේ වැරදි ක්‍රියා කරන අය දිහා ඒ වැරදි ක්‍රියාව කෙලින් කතා කරනවා. කතා කරාට මම රත් වුණොත්, මම දැවුණොත්, මම පිච්චුණොත් මට ඒ වැරදි වැරදි කෙනාව නිවැරදි කරන්න හම්බෙන්නේ හම්බෙන්නේම නැහැ. හරිද ඒකත් එක්ක එන්නේම මොකක්ද? ඊටාම ප්‍රබල ගැටීම් සහගත තත්වයන් දත්මිටි කණ්ඩ පටන් ගත්තොත් බණ ටිකවත් කියන්න හම්බෙන්නේ නැහැ නේද? දවස ගානක බණ කියන්න මේ බෑ. එතකොට කියන්න හම්බෙන්නෙම නැහැ. එහෙනම් ප්‍රායෝගික යෙදීමකට යන්න ඒක මම බය නැතුව කියන්නේ අපි ඒක කරමින් කරට කියන හින්දා කරමින් කියනවා නම් කියන්න ලේසි කට්ටියගේ ධෛර්යවන්තව භාවය ඇති කිරීම සඳහායි මම මේක කියන්නේ. අපි කරමිනුයි මේක කියන්නේ කියලා. හරිද? එතකොට මොකද කරන්න ඕනේ? හරියට මෙන්න මේ වගේ කියනවා අර හොඳ ටික තියෙනවනේ. මෙන්න මෙහෙම හිතනවා. ඔන්න බලන්න ධනාත්මක චින්තනය කියන්නේ එතන හිමයි. මේ මිනිස්යාගේ වචනත් නරක වුණා නම් මොකද වෙන්නේ? දැන් අපේ ගෙදර ඉන්න කෙනෙක් කියලා හිතන්නකො එයා කාමයේ වර්ධව හැසිරෙනවා කියලා දන්නවා, බොරු කියනවා, එයා මේ හොරකම් කරනවා කියලාත් මම දන්නවා, ප්‍රාණඝාත කරනවා කියලා දන්නවා. හැබැයි ඉතින් එයා ගෙදර එන අයට මාත් එක්ක ඉන්නකොට හොඳට කතා බහ කරලා ඉන්නවා. වචනත් නරක වුණා නම් මොකද වෙන්නේ? එහෙම හිතනවා. වචනත් නරක වුණා නම් මෙතන ආපු වෙලාවෙ ඉඳන් ගොරෝගෙන කෑ ගහගෙන ගෙදෙට්ට එන මිනිස්සුන්ට බැනගෙන වටේ පිටේ එන ගමන් මිනිස්සුන්ට බැනගෙන ඇවිල්ලා එහෙම කටයුතු කරා නම් මෙතන විසුමක් තියනවද? නෑ. එපාම වෙනවනේ. අනේ එහෙම නෑනේ. නේද? අනේ එහෙම නෑනේ. කියලා එයාගේ හොඳ පැත්ත ගැන අවධානය යොමු කරනවා. දැන් හිත කියයි නේද? ඇයි මං කියන්නේ ඇයි හිත කියයි කියලා කියන්නේ කොහොමද මං ඒ? දැන් බලන්න දැන් මේ අහන අයටත් හිත කියනවා නේද? ඒ වුණාට අරක වැරදිනේ. <laughs> නේද? ඒ වුණාට ඒ වුණාට අරක වැරදිනේ. එහෙම වුණහම මං කොහොමද මේවා කරගන්නේ කියලා හිත අපේ හිත අපිට කියනවා. ඒකට අර වැඩේ වැරදිනේ කියලා. ඒ අපේ හිත අපිට කියනකොට එහෙම මං කියවනේ හිත කියයි කියලා. කොහොමද මං එහෙම කිව්වේ? මම ඒකේ ප්‍රායෝගික යෙදීමක හිතිය හින්දා හරිද එතකොට හිත කියන විදිහ මම දන්න හින්දා එහෙනම් මම හැමදාම කියනවා අපි ගුරුවරු බවට පත් වෙන්න ඕනේ කියලා මේ උරුමය අනිත් පැත්තට දෙන්න කියලා කියන්නේ අපිමයි එහෙනම් මේක අත්විඳින්න එතකොට තමන්ගේ හිතත් තමන්ට ওই විදිහට කියයි ඒකට උත්තර හදාගන්න විදිහ ඕන වෙනවා හරිද ඕවයා නරකයි තමයි ඒ පැත්ත නරකයි තමයි හැබැයි යාගේ නරක දිහා ගැන මම වැඩිපුර මෙනෙහි කරොත් මාවයි විනාශයටපත් වෙන්නේ. මෙයාගේ හොඳ ගැන මෙනෙහි කරන්නේ මම එයාට එයාට තියෙන ආදරයකට නෙවෙයි මට තියෙන මම දැවි දැවි පිච්චි පිච්චින් එකේ තේරුමක් ගන්න තියෙන හොඳ පැත්ත ගැන මම බලන්න ඕනේ. හොඳ පැත්ත ගැන මම බලන්න ඕනේ. හැබැයි මෙයාගේ මේ වැර එතකොට තමයි මට සිහියෙන් මෙයා හොඳ කෙනෙක් කියලා මතක් වෙනවා. මෙයාගේ වචන මෙයා හොඳයි. මෙයාට තියෙන එක දුර්වලතාවයක් අරක කියලා මම දේශය නැති වෙනකොට මට පුළුවන් මෙයාට උදව් කරලා කරුණාවෙන් උදව් කරලා කටයුතු කරන්න. නැත්තම් වෙන්නේ මොකද්ද? මම ඊටාම කෙටි කාලයකද මෙයාව සම්පූර්ණයෙන් මගේ ජීවිතේ අයින් කරන තත්ත්වයට එනවා ඕන එකක් කරගන්නවා තමුසේ එන්න එපා මේ පැත්ත බලාගෙන මම තමුසේ දිහා බලන්නේ නැහැ කියලා ඔන්න ඔය වචනයක් මගේ පැත්තෙන් පිට වෙච්ච ගමන් අර හොඳින් හිටිය මනුස්සයත් ඉතිරි ටිකක් නරක වෙනවා මේවා සංසාරගත දෝෂ මේවා කරන්න දෙයක් නැහැ මේ වගේ තත්ත්වයන් තියෙනවා මේ ලෝකේ මීට වැඩිය නරක මිනිස්සු ඉන්නවා. මෙයාගේ මේ වචන මාලාව කොච්චර හොඳද? ඒකින්ද මෙයාගේ මේ තියෙන එක හොඳක් එයාට තියෙන හින්දා මට පුළුවන් එයාගේ ඉතිරි නරකත් හදාගන්න හරි උත්සාහයක් ගන්න මගේ ළඟ ප්‍රසාද හැඟීමක් හිතනත්තගෙන තියෙන්න ඕනේ කියලා මම මොකද කරන්නේ? එහෙම හිතලා මොකද කරන්නේ? හරියම අමාරුයි කියලා මම කියන මේ වැඩේ. නරක තියෙන කෙනෙක්ගේ තියෙන හොඳ ගැන අවධානය යොමු කරලා සතුට වෙන එක හරිම අමාරු ක්‍රියාවක්. ඔන්න තියෙනවා අභියෝගයක්. ඒක ලේසි නැහැ. හැබැයි කරන්න බැරි නැහැ. හරිද? මේ සූත්‍ර ධර්මයේ අපි මේ තියෙන එක ගාථා ධර්මයක් අපි මාතෘකා කරගත්තේ මේකේ තියෙනවා අන්තිමට සබ්බසෝ පඨවි කාතබ්බා කියලා. සියලුම ගැටීම් අයින් කරන්න පුළුවන් කියලා. උපන් සියලුම ගැටීම් අයින් කරන්න පුළුවන් කියලා. හරිද? එතකොට සියලුම දේවල් අයින් කරන්න පුළුවන් මොනවද? uppanna uppannෝ ආගාතෝ සබ්බසෝ පටවිකාතබ්බා කියලා. එහෙනම් මොනවා හරි කාරණාවක් හින්දා යම්කිසි ආඝාතයක් නැත්නම් ගැටීමක් ඉපදුනා නම් ඒ සියල්ල අයින් කරන්න පුළුවන් මේ ක්‍රමවේදය පාවිච්චි කරලා කියලා. ඒකට අපිට මේ උරුම වෙලා තියෙන ක්‍රමය ගැන අපි ගවේෂණය කරන්න ඕනේ. ගවේෂණය කරලා භාවිතා කරන්න ඕනේ. හරිද? අමාරුවෙන් හරි මතක තියාගෙන මේක පාවිච්චියට ගන්න ඕනේ. ඒකට උදාහරණයකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පස් වලට යට වෙලා තියෙන පසෙන් වැහුණ බොහෝ අපවිත්‍ර දේවල් ගෑවිච්ච රෙදි තියෙනවා. ඒකට කියනවා පාංශකූලික කියලා. එතකොට භික්ෂුන් වහන්සේ මොකද කරන්නේ? පාංශකූල චීවර ධර්ම භික්ෂුන් වහන්සේ නමක් ඒ චීවර මාසයේදී යනවා චීවර හොයන්න. හොයන්න ගියම මේ වගේ දිරපු ජරාව ගෑවිච්ච රෙදි කෑලි දකිනවා. දැකලා මොකද කරන්නේ? ඒකේ හොඳ කොටසක් දකිනවා. ආ මේ මේ ටික හොඳයි මේක තාම දිරලා නැහැ. අර නරක ටික අයින් කරලා හොඳ ටික ගන්නවා. හොඳ ටික අරගෙන තමන්ගේ ජීවිතය සකස් කරගන්නවා. ඒ වගේ හැම වෙලෙම අපි හැම කෙනෙක්ගෙම තියෙන නරක කාය කර්ම තියෙනවා නම් අන්නේ නරක කාය කර්ම තියෙද්දී හොඳ වාක් කර්ම තියෙනවා නම් හොඳ වාක් කර්ම පැත්තට අවධානය යොමු කරලා අපේ හිත සනසවා ගන්න. මේක මොකටද? හැම වෙලෙම මතක තියාගන්න මේක මොකටද? මගේ හිත සකස් කරගන්න. මේක මොකටද? මගේ හිත සකස් කරගන්න මං ගැටෙන්නේ නැතුව ඉන්න හරි එහෙම හිත හිත හිත හිත දෙයද මේ අමාරු දෙයට මුණ දෙන්න මේක ඉතා අමාරුයි ඇත්තටම අමාරුයි ලේසි නෑ පුරුදු කරගන්න හැබැයි පුරුදු කරගත්තොත් මන් දෙනවා හරිද කරලා බලන්න අද උරුමයේ වැඩසටහනේ තොන්න පැවරුමක් තියෙනවා හරි පැවරුමක් තියෙනවා කරලා බලන්න මේක කරන්න බැරි දෙයක් නෙවෙයි අනිවාර්යෙන් කරන්න පුළුවන් දෙයක් හරි ඉතින් ඒක මතකම තියාගෙන කරන්න ඕනේ. හොඳයි. එතකොට මොකටද මේ ඒක අහයි හිත මොකටද මේ මම මොකටද යාගෙන හැම හිතන්නේ මෙච්චර වැරදි තියෙන කියලා එතකොටම හිතන්න නෑ නෑ නෑ යා ගැන නෙවෙයි මගේ හිත හදාගන්න මම විඳවන්න ඕනේ ඒ සඳහා මේ පැත්ත මෙහෙ කරන්න ඕනේ කියලා ඒ ඒ ඒ එතනත් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. හරි. ඊළඟට සමහර අය ඉන්නවා අපේ නිවෙස්වල අනේ කිසි වැරද්දක් කරන්නේ නැහැ. මත්පැන් බොන්නේ නැහැ, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, ප්‍රාණඝාත කරන්නේ නැහැ. හොඳට ඉන්නවා. හැබැයි කට ඇරියොත් ඉවරයි. නේද? හ්ම් වැඩිපුර ඉන්නව නේද එහෙමයි? කතා කරොත් ඉවරයි ආය නෙවෙයි මේ ගණ්ඩම දෙයක් නැහැ සමහරවිට නොයේකුත් විකාර විදිහට කතා කරනවා විලා වෙලාවකට පාවාදීම් කරලා කතා කරනවා වෙලාවකට තව නොයේකුත් ආකාරයේ ඒ කියන්නේ ඥාතීන්ට බැනවදිනවා සහෝදරයින්ට බැනවදිනවා අතීතය අරගෙන කෑ ගහනවා හැබැයි ප්‍රාණඝාත අදත්තා දාන නැහැ ප්‍රාණඝාත නැහැ මේ කාමයේ වර්ධව හැසිරීම නැහැ මත්පැන් නැහැ නැත්නම් රස්තිය ආදිය යන්නේ නැහැ ඒව මොකුවක්වත් නැහැ හැබැයි කටනම් හොඳ නැහැ බොරුත් කියනවා ඒ වගේ ඒ වගේ දේවල් කරනවා එහෙම අය ඉන්න ගෙවල් වල අයට එයාලව එපා වෙලාද නැද්ද තියෙන්නේ නේද? උඟාක් අයට හරියට කලකිරීමෙන් ඉන්නේ මේ මිනිස්යාගේ මේ යුවතියගේ කට හොඳ නැහැ කියලා. කට ඇරියොත් ඉවරයි වක්කට කැඩුවා වගේ කියලා නේද? ඒ වගේ සමහර ගෙවල් වල ඉන්නේ ඒ කට්ටියින්ද හරිය ගැටලුවක් තියෙනවා අනිත් අයට. එතකොට ඒකෙන් පීඩා විඳින්නේ කාගේවත් වචන හින්දා පීඩා විඳින හැබැයි යාගේ ක්‍රියාවන් බොහොම හොඳයි. ක්‍රියාවන් වල වැරද්දක් නැහැ. හොඳයි ඒ වෙලාවට අපිට හිතන්න බෑ දකින්න තාත්තා කෙනෙක් කියලා. මේ තාත්තා ගැන හිතන්න බැයිද කෙනෙකුට අනේ මේ මිනිස්සයා පොඩ්ඩක්වත් සුරාපානය කරන්නේ නැහනේ සුරාපානය කරලා තැන් තැන් වල ඇවිදින්න ගත්තා නම් නැත්තම් මේ විදිහට කෑ ගහන්න ගත්තා නම් සුරාපානය කරලා මොන තරම් කරදරයක්ද කවදාකවත් එහෙම එකක් නැහැනේ කොච්චර හොඳද කියලා හිතන්න බැයිද නේද අනේ මේ මිනිස්සයා කාමයේ වර්ධව හැසිරීම ගැන මාත්‍රීය චිත්‍රයක් චිත්තයක් මෙයාට නැහැනේ. මට මේ පැත්ත ගැන බයක් නැහැනේ මෙයා ගැන. කියලා හිතලා සතුට වෙන්න බැයිද? මෙතර කාලයක් ජීවත් වුණා ඉදිකට්ටක දෙයක් හොරකම් කරලා නැහැනේ. මේ කට හොඳ නැහැ තමයි. ඉතින් බයිනවා තමයි, එක එක ඒවා කියනවා තමයි, ඕන් නැති කතා කියනවා තමයි. නේද? නමුත් ඉදිකට්ටක දෙයක් හොරකම් කරලා නැහැනේ. කියලා සතුට වෙන්න බැයිද? නේද? මදුරුවෙක්වත් මරන්නේ නැහැනේ. කියලා ඒ වගේ මිනිස්සෙක් මෙතන හිටියනම් දඩේම යන මිනිස්සෙක් හිටියනම් හ්ම් ඊළඟට සත්තුන්ට කරුණාවක් නැති මිනිස්සෙක් හිටියනම් මොන තරම් කරදරද මට කියලා හිතන්න බැයිද හා නේද හැබැයි ඉතින් කාටනම් ඇරියොත් ඉවරයි හරිද එතකොට අන්න බලන්න අපි සිටිය යුතුව තියෙන අර ටික ගැනයි ඒ ටික ගැන හිතුවොත් මම සන්තෝෂයෙන් වාසය කරන ගැටීමක් නැහැ හරි මේකට හරිය අපූර්ව උදාහරණයක් තියෙනවා මේකටත් පිපාසාවෙන් ඉන්න කෙනා. ඔතන තමයි හරි වටින තැනක් මම ඒක ඉස්මතු කරලා පෙන්නන්න. පස්සේ පිපාසාවෙන් ඉන්න කෙනෙකුට පින්නත් මේ ඇවිදගෙන යනකොට හම්බෙන්නේ ඔය මේ ඔය එක එක පරඬැල් එක එක ඒවායින් මේ වැහිච්ච පොකුණක්. මේ ග්‍රීස්ම කාලේ, සැර කාලේ, නියගේ තියෙන කාලේ බොහෝ පිපාසාවෙන් ඉන්න කෙනෙකුට හම්බෙන්නේ අර වැහිච්ච පොකුණක්. අන්නේ වැහිච්ච පොකුණ හම්බුනහම පරඩල් වලින් එක එක දේවල් පාසි වලින් වගේ මෙයාට හොඳටම පිපාසාව තියෙනවා නම් මෙයා අනිවාර්යෙන් ඒව අයින් කරලා වතුර බොනවද නැද්ද? ආන් ඒ වගේ කියලා කියන තින් උදාහරණත් එක මතක තියාගන්න ඕනේ. හරිද? අන්න ඒ වගේ කියලා කියන බුදුරජාණන් වහන්සේ මේ අපි සිතන්න ඕන විදිහ අර නරක වචන ටික ගැන තියෙන අදහස අයින් කරලා අර හොඳ ගැන හිතන්න. හරි හොඳ ක්‍රියා ගැන හිතන්න. හැබැයි එහෙම කරලා එහෙම කරනකොට අපි සිහියෙන් ඉන්නවා. ඒ තැනත්තා ගැන අපිට කරුණාවකුත් එතකොට තියෙනවා. මෛත්‍රියකුත් තියෙනවා. අන්න ඒකට තමයි අපිට පුළුවන් වෙන්නේ යාව නිවැරදි කරන්න කටයුතු කරන්න. හරිද? එතකොට දැන් ඊළඟට තියෙන කාරණාව තමයි දෙකම හොඳ නැති අය ඉන්නවා. හරිද? දෙකම හොඳ නැහැ, වචනත් හොඳ නැහැ, ක්‍රියාත් හොඳ නැහැ. එතකොට මොකද කරන්නේ? එතකොට මොකද කරන්නේ? කාලෙන් කාලෙට යම් විදිහකින් චිත්ත මාත්‍රයක් හරි මෙයා ගැන මට ප්‍රසාදයක් ඉපදිලා තියෙනවා නං. හරිද? එහෙම තැනක් මට තියෙන්න පුළුවන් නේද? එයාගේ මොකක් හරි ගතිගුණයක් හින්දා මට මාත්‍රීය ප්‍රසාදයක් ඉපදිලා තියෙන්න පුළුවන්කම තියෙනවා කොතන හරි. එයාගේ වචනත් හොඳ නැහැ. ඒකනේ දැන් අපිත් එක්ක ඉන්න අය ගැන අපිට සමහරවිට එයා යම් දවසක එයා හොඳ වැඩක් කරලා තියෙනවා. යම් දවසක එයා මට උදව් කරලා තියෙනවා. සමහරවිට එයා මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාපාදයට යෙදුනට අනුන්ට උදව් කරන ගතිය තියෙනවා. මොනවා හරි පැත්තකින් මට එයාගෙන් ප්‍රසාද මාත්‍රයක් හරි ඉපදිලා තියෙනවා නම් අන්නේ ප්‍රසාද මාත්‍රයෙන් පටන් අරගන්න කියන එතනම හිතන්න කියනවා බුදුරජාණන් වහන්සේ. හරිද? අර පළවෙනි දෙක පුරුදු කරපු කෙනෙකුට මේකේ තරම් අමාරු නෑ. හරි. මේකට මුණ දෙන එකයි අමාරුකම තියෙන්නේ. ඇයි අපි මේවට මුණ දෙන්නේ කියන එක ආයෙ මතක් කරනවා මම. ඇයි අපි මුණ දෙන්නේ? මං සන්තෝෂින් ඉන්න ඕනේ හින්දා. <laughs> මම සන්තෝෂින් ඉන්න ඕනේ හින්දා. වෙන මොකටවත් නෑ. මම මොකටද දුකෙන් ඉන්නේ? නේද? මම හුඟාක් අයට වෙලා තියෙන දෙයක් තමයි අපි හරිය හොඳ ගතිගුණයෙන් යුක්තව ඉන්නවා. අනිත් අය හින්දා දුකින් ඉන්නවා. හරිද? මං සන්තෝෂයෙන් ඉන්න ඕන හින්දායි මං ඒක කරන්න ඕනේ. මේකදී හරිම ප්‍රබල උදාහරණයක් තියෙන මේකදී. එතකොට අපිට තේරෙනවා මේක කොච්චර වටිනවද කියලා. තදම නියග කාලයක්. තදම නියග කාලයක වතුර හොද්දටම පිපාසාව තියෙන කෙනෙක්. හරි ඔන්න ඔතෙන්ට මම පොඩ්ඩක් අවධානය යොමු කරන්න අන්තිමටත් මට පුළුවන් මේකට අවධානය යොමු කරගන්න. ඔය පිපාසාව කියන එක හරියට හරි පින්නත් නේ. ඔතන කියන. තදම නියගයකට අහු වෙලා කියන එකත් හරියි. අපි නිවෙස්වල ඉන්න අපිට අනිත් අයගේ වචන සහ ක්‍රියා හින්දා රිදෙන්නේ ඇයි? හරි ඒක බැඳීම වැඩිකම කියන එක හරි. බැඳීම වැඩි හින්දා අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ? යහපත් වචන සහ යහපත් ක්‍රියා. අන්න. එහෙනම් යහපත් වචන සහ යහපත් ක්‍රියා ගැන දැන් ලැබෙයි දැන් ලැබෙයි දැන් ලැබෙයි කියලා ඉන්නවා. හරියට කවුරු වගේද? ග්‍රීෂ්ම කාලෙක නැත්තම් නියගයකට අහු වෙලා වතුරු විපාසාවෙන් ඉන්න කෙනෙකුට හැම වෙලේම තියෙන අදහස මොකද්ද? දැන් ලැබෙයි දැන් ලැබෙයි දැන් ලැබෙයි දැන් ලැබෙයි වතුර. වතුර ටික බොන්න. නේද? අන්න ඒ වගේ තමයි අපි gedara ජීවිතේ. හරිද? අපේ වැරද්ද ඒක. අපි හැම වෙලෙම අන් අයගෙන් යහපත් ක්‍රියා යහපත් වචන පිපාසාවකින් අපි ඉන්නවා. හැම වෙලෙම අන් අයගේ යහපත් වචන සහ ක්‍රියා පිළිබඳ තිබහෙන් ඉන්නේ. හරිද? හම්බෙන්නෙම නෑ හුඟක් වෙලාවට. ග්‍රීස්මෙමයි තියෙන්නේ. හරිද? එතකොට අන්න ඒ වගේ අපි පිපාසාවෙන් ඉන්න කෙනා කියන්නේ ඒ වගේ. එතකොට ඒ වගේ අධික පිපාසාවෙන් ඉන්න කෙනෙකුට වතුර පොඩ්ඩක්වත් නැතුව අපිට බලන්න කෙනෙක් ඇවිල්ලා යන්තම් නැත්නම් ඒ තැනත්තාම හෝ කොයි වෙලාවක හරි චුට්ටක් හරි හොඳින් කතා කරොත් එක පාටම හිත නේද සැනසීමකටපත් වෙනවනේ එක මොහොතකට හරි. අන්න ඒ වගේ හිතා පිපාසාවෙන් ඉන්න කෙනෙක් දකිනවා හරකෙක් අඩිය තිබ්බ කුරේක තියෙන දැන් හරකෙක් අඩිය තියලා ගිය කුර කුර ලකුණක් මෙහෙම හිටලා තියෙනවා අපි හිතමුකෝ මැටි පොළවක වගේ එක ඒ මැටි පොළව වෙයිලා මෙහෙම කුර ලකුණක් හිටලා තියෙනවා මෙච්චර විතර වලක් ඒකේ වතුර පිරලා තියෙනවා පිරිසිදුර වතුර පිරලා තියෙනවා දැන් මේ වතුර ටික විතරයි මෙයා දැක්කේ දැන් කාලයකට පස්සේ. මෙයා මොනව කරයිද? දන ගහගෙන. අරක මේ ඇවිස්සෙන්න ඇවිස්සෙන්නේ නැති වෙන්න අමාරුවෙන් අර ටික බොනවා. අය කවුරුණත් එච්චර තමයි මහ පොළොවේ තිබ්බා කියලා දෙයක් නැහැ. මේ අධික පිපාසාවක් තිබුණොත් ඒක කරනවා. අන්න ඒ වගේ මට මේ තැනැත්තා හෝ තැනැත්තිය ගැන පුංචි හරි චිත්ත ප්‍රසාදයක් කාලෙන් කාලයකට හරි ඇති වෙලා තිබුණා නම් කාරණාවක් හින්දානේ. එතෙන් එතනම එතනම එතනම හිත තියන්න කියනවා. හිමියෝ තියනවානේ. දැන් අද වර්තමානයේ ක්‍රියාවන් වචන හොඳ නැති අපිට අතීත ප්‍රසාදයක් තිබ්බා ඉන්නවා. දැන් මෙන්න මේ වැඩේදී මෙයා මෙච්චර මහන්සිලා වැඩ කරා මෙයා මෙහෙම වුණා මෙහෙම වුණා කියලා අපිට හරි ප්‍රසාදයක් ඇති වෙච්ච තැන් තියෙනවා. නමුත් දැන් නම් ගන්නම දෙයක් නැහැ. දැන් අපේ වැඩේ වෙලා තියෙන්නේ මොකක්ද? හරිම අමාරු වැඩක් මේක. නේද ආය ආය මං කියන අමාරු වැඩක් කියලා අපේ වෙලා තියෙන්නෙම නේද අපි කතාවටත් කියනවනේ ගමේ කතාවට තියෙනවනේ වතුර ඇදලා ඇදලා කලේ බින්දා වගේ කියලා හරිද ඉතින් වතුර ඇදලා ඇදලා කලේ බින්දාම මොකද නේද එතකොට අපිට හිතන්න තියෙන්නේ කලේ බින්ද එක ගැන නෙවෙයි වතුර ඇදපේ ගැන නේද කලේ නිකන් තිබ්බට වැඩිය හොඳ නැද්ද මේ මනුස්සයා පුළුවන් තරම් වතුර ඇද්දනේ ඇදලා ඇදලා ඇදලා කලේ බින්දේ ඒකින්ද ඒකින්ද අනිත් පැත්තට මේ පිරුල හදා ගන්න ඕනේ. අර කොහේ හරි දවසක ඕනම තැනක යම් කිසි කෙනෙක් මෙන්න මේ විදිහට හොඳින් හැසිරලා තිබ්බා මට චිත්ත ප්‍රසාදයක් තියෙනවා. ඒක ගැනම හිතලා මගේ හිත හදා ගන්න ඊට පස්සේ පුළුවන් මට අරයට උදව් කරන්න. නැත්තම් බෑ. අපිට තරහ ගියොත් ඇත්ත වැහෙනවා. හරි ඒ වෙලාවට තමයි අපි ඔක්කොම නැති කරගන්නේ. හුඟක් වෙලාවට පොඩි දෙයකට තරහ ගියාම පරණ දේවල් ඒ සියල්ල නැති කරගන්නේ අපේ තියෙන අකුසලයේ ඉස්මතු වුනහම අපිට ඔක්කොම ඇතිලා යනවා. එහෙනම් පොඩි චිත්ත මාත්‍රයක් හරි ප්‍රසාදයක් තියෙනවා නම් ඒ ප්‍රසාදය අපේ ජීවිතයට එකතු කරගන්න කියලා බලන්න මේ චින්තනය මොන චින්තනයද මේ තමයි ධනාත්මක චින්තනය නේද හරිද හරි බලන්නකො ඊළඟ එක කොහොමද කියලා හරිද ඊළඟ එකේ මට ප්‍රසාදයකුත් නැහැ කවදාකවත් ප්‍රසාදයක් ඇති වෙලත් නැහැ මෙයා ගැන වචන හොඳත් නැහැ ක්‍රියා හොඳත් නැහැ දැන් මොකද කරන්නේ <laughs> බලන්න පියවරෙන් පියවරට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිව කොයිතරම්නම් කොයිතරම්නම් අවශ්‍ය මානසිකත්වයේ උපදවා ගන්න කොයිතරම්නම් උදව් කරලා තියෙනවද කියලා මේකෙදි මෙන්න මෙහෙම කියනවා හොඳටම ගිලන් වෙච්ච මිනිස්සේ පාරක එනවා හරිද හොඳටම ගිලන් වෙච්ච මිනිස්සේ පාරක එනවා වැටිලා මැරෙන්න වගේ එයා එන්නේ මම එයාව දකිනවා ඉතින් මගේ ළඟ වතුර එහෙම තියෙනවා. මම ඉස්සෙල්ලාම කාට හරි කතා කරලා මෙයා හොඳ වැඩ කරපු කෙනෙක්ද නරක වැඩ කරපු කෙනෙක්ද මෙයාගේ ආගම මොකක්ද කුලය මොකක්ද ඒ වගේ ඒවා හොය හොය ඉන්නවද නැත්නම් අර මනසට උදව් කරනවද නේද අන්න ඒ වගේ කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම කියන තුන් පැත්තකින්ම පීඩිත වෙච්ච නරක නරක වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒ අය දිහා දැක්කම අපිට හොඳටම තේරෙනවා මෙයා හදන්න බෑ කියලා. හරිද? එතෙන්දී අපි යාගෙන අනුකම්පාවක් උපදවා ගන්න ඕනේ. ඇයි මං කියන්නේ අනුකම්පාවක් උපදවා ගන්න ඕනේ කියලා මම නෙවෙයි මේ ධර්මයේ තියෙන්නේ. මෙයා හරිම අසරණ තත්ත්වයකට වැටිච්ච කෙනෙක්. හොඳටම ගිලන් වෙච්ච කෙනාට පොඩ්ඩක් හරි උදව් කරොත් එහෙම එයාට ගිලන්භාවයෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ අඟුලිමාල තරුණයාගේ කාය කර්ම හොඳද? 999ම මරලා. මරනකොට ආදරෙන් කතා කරලා මරන්නේ නැද්ද? නෑ. නේද? නමුත් බුදුරජාණන් වහන්සේ මේ තුන් පැත්තකින්ම නරක වෙලා හිටිය කෙනා ගැන කරුණාව පදවවුවා. නේද? අන්න ඒ වගේ මගේ ගෙදර හෝ කොහේ හරි තැනක සමාජයේ හෝ මට මුණ ගැහෙන ওই තුන් ආකාරයෙන්ම නරක අය. අසරණ වෙලා ඉන්නේ අඟුලිමාල වගේ අඟුලිමාල හොඳට හිටිය කෙනෙක් එයාට පාප මිත්‍රාශ්‍රයෙන්ද වැරදුනා එයා අපායටම පාර හදාගත්තා අදත් මේ හම්බෙන මේවැනි පුද්ගලයෝ પરම්පරා ගානකට හම්බ කරගන්නෑ සමහර වෙලාවට හොරකම් කරලා ඒ වගේ අය නොයේකුත් වැරදි වැඩ කරන අය මේ අය අනිවාර්යයෙන්ම මම දන්නවා කය බිඳී මරණින් මතු අනිවාර්යෙන් අපාදුක් විඳින්න සිද්ධ වෙන්නේ ඒ නිසාවෙන් මම මේ ගිලන් වෙච්ච පුද්ගලයාට පුංචි හරි උදව්වක් කරන්න ඕනේ කොතනින් හරි මෙයාට ගැලවෙන්න යම් දෙයක් හදලා දෙන්න ඕනේ කියලා කරුණාව උපදවා ගන්න කියලා කියනවා බුදුරජාණන් හරිද මෛත්‍රිය හදා ගන්න කියනවා හිතේ ගැටෙන්න එපා කියනවා මොකද මෙයා අනිවාර්යයෙන්ම පල්ලම් බහිනවා මෙයා මේ නටන්නේ කිසි දෙයක් දන්නේ නැතුව මෙයාගේ හිතට පුංචි කාලේ ඉඳන් මේ පාපයේ තියෙන බය, පාපයට ලැජ්ජාව කියන ධර්මතා උපදින විදිහට සකස් වුණා නම් මෙයා අනිවාර්යයෙන් මේ වගේ චරිතයක් වෙන්නේ නැහැ. මෙයාට මේක වෙලා තියෙන්නේ මේ තියෙන මේ තියෙන සමාජයට පිටවත් එක. ඉතින් එයා ඊතාව නරක හැසිරීමක යෙදෙන්නේ. නමුත් මෙයා අනිවාර්යයෙන්ම නේද? ලෝකුමුනිරේ වැටෙනවා. මෙයා අනිවාර්යයෙන්ම අවිචි මහා නරක ආදියට යනවා. මෙයා තිරිසන් වෙලා උපදිනවා. මෙයා විඳින දුක් ගැන කියන්න දෙයක් නෑ කියන්න තරම් බෑ. ඉතින් ඒකින්ද මේ ගිලන් වෙච්ච පුද්ගලයෙක් මැරෙන්න ඕන මෙන්න පාර යන පුද්ගලයෙක් වගේ කෙනෙක්. අන්න ඒකින්ද මේ තැනත්තාට මම අනුකම්පාවෙන් මෙයාට යමක් කියලා දෙන්න ඕනේ කියලා හිතේ අනුකම්පාව උපදවා ගන්න කියලා කියනවා. හරිද? එතකොට එයාගෙන ප්‍රසාදයෙන් ඉන්න දැන්. හරි. කොහොමද වැඩේ? නේද? <laughs> එතකොට අපි බලන්න ඕනේ හැම පැත්තකින්ම තියෙන අපේ හිත හදාගන්න ක්‍රමේ. නැත්තම් වෙන්නේ මොකද්ද? කෙටි කාලයකින්ම අපිට ප්‍රෙෂර් නේද? අපිට රෝග හැදෙනවා. අපි ඔය අධික අධික ආතතිය නේද විශේෂයෙන් මොකද අපි අපි හොඳ කරපු විශේෂයෙන් හොඳ කරපු කට්ටියට මේ ප්‍රශ්නේ තියෙන්නේ. හිතා හොඳින් ජීවත් වෙච්ච අය හිතා හොඳින් ලොකු කැපකිරීම කරලා තමන්ගේ ළඟින්ම ඉන්න අය ගොඩක් කැපකිරීම කරලා ඒ කැපකිරීම කරපු වෙලාවල් වල තිබ්බ කායික වේදනා මානසික වේදනා දරාගෙන කරපු කැපකිරීම මතක් වෙනකොට තමයි මේ ඒවාට අනිත් පැත්තට හම්බෙන්නේ නැති වෙනකොට තමයි මේ ලොකු පීඩාව එන්නේ විශේෂයෙන් ඕක දෙමව්පියන්ට තියෙන දරුවෝ කෙරෙහි සමහර භාර්යාවන්ට තියෙන ස්වාමියා කෙරෙහි සමහර ස්වාමීවරුන්ට තියෙන භාර්යාව කෙරෙහි ඊළඟට සමාජ සේවය කරපු අයට තියෙන සමාජය කෙරෙහි මම මෙච්චර කරා මේවා මොකක්වත් මේ මිනිසුන්ට ගුණයක් නැහැ කියලා. ඉතින් ඒ වගේ දේවල් හින්දා හරියට පීඩා විඳින අය ඉන්නවා. හරි. එතකොට ඒ අය ඒ ඒ විඳින පීඩාව තියාගන්න එපා. ඒ මොකද ඒක තේරුමක් නැහැ. අපි හොඳ කරමු මිනිස්සු. එතකොට හොඳ කරමු කෙනෙක් විදිහට පුංචි වැරදීමක් හින්දා චින්තනයේ වැරදීමක් හින්දා ලොකු පීඩාවකට පත් වෙලා ඉන්නවා. ඒකින්ද ඒක ඒ තරම් හොඳ ඒ තරම් කොහොමත්ම හොඳ දෙයක් නෙවෙයි. ඒකද මේ චින්තන රටාව සකස් කරගන්න එතකොට අන්තිමට Taman සන්තෝෂයෙන් ඉන්නවා. හරි. ඊළඟට මෙතෙන්දී අපි එකතු කරගන්න හරි වටින කාරණා ඊළඟට ඉන්නවා අපිට හම්බ වෙනවා කාය කර්මත් හොඳයි වාක් කර්මත් හොඳයි මනෝ කර්මත් හොඳයි කියලා පුද්ගලයෙක්. හරිද? අන්නේ පුද්ගලයා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මෙහෙම. ඒ තමයි මේ ග්‍රීෂ්මෙන් එන කෙනෙකුට ග්‍රීෂ්මෙන් විපාස ග්‍රීෂ්ම ඍතුවේ විපාසාවෙන් ඉන්න කෙනෙකුට ඉතින් ඊටාම පිපාසාවෙන් ඉන්න කෙනෙකුට හම්බෙනවා ලස්සන පොකුණක්. හරිද? මේ පොකුණ සීතල පිරිසිදු ජලයෙන් යුක්තයි. ඒ මදිවට ඒ පොකුණ වටේට ගස් කොළන් හිටවලා තියෙනවා හරිම ලස්සනයි. දැන් මෙයා මොනව කරයිද? ඈති වෙනකන් පැම්බීලා නේද? නිකන් ඉන්න නා ගන්නවා. නාගෙන අර තිබ්බ පීඩණයෙන් අයින් වෙච්ච හින්දා හොඳට සැපට අර ගහක් යට වෙලා බුදිය ගන්නවා. නේද? ඔන්න පින්වත්නි අපිට කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම තුනම හොඳ. පුද්ගලයෙක් හම්බුනහම අපිට එතකොට මොකක් හම්බුනා වගේද? පිපාසාවෙන් අධික පිපාසාවෙන් ඉන්න කෙනෙකුට පොකුණක් හම්බුනා වාගේ. හරි? අධික පිපාසාවෙන් ඉන්න කෙනෙකුට පොකුණක් හම්බුනා වාගේ. හරි නේද මං? හා. අනිත් පැත්ත හරමුදෝක පොඩ්ඩක්. නේද? කොහොමද මේක අනිත් පැත්ත හරවනවා කියන්නේ? අපි දකිනවා මේ ලෝකයේ මිනිස්සු නිවැරදි කාය කර්ම, නිවැරදි වාක් කර්ම, මනෝ කර්ම නැතිකමින් හම්බෙන්නේ නැති හින්දා හරියට පීඩිතව ජීවත් වෙන දැකලා තියෙනවද? නේද? ඇස්වල කඳුළු තියාගෙන නේද ලොකු පීඩනයකින් මානසික පීඩනයකින් ජීවත් වෙනවා දැකලා තියෙනවා. ඇයි ඒ කට්ටිය හරියට ග්‍රීෂ්මයට අහුවෙච්ච පිපාසාවෙන් ඉන්න ග්‍රීෂ්ම කාලේ පිපාසාවෙන් ඉන්න වතුර පොදක්වත් හම්බෙච්ච නැති අය වගේ වේලිලා කියලා ගතියක් තියෙන මූණෙත් එක්ක ඒ මොකද එයාට නිවැරදි කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම නැහැ නේද අද රට දිහා බලපුවාමත් අපේ පාලකයෝ දිහා බලපුවාමත් එහෙමයි නේද මිනිස්සු පීඩාවටපත් වෙලා ඉන්නවා මොකද බැලූ බැලූ අතේ යහපත් කාය කර්ම නැහැ යහපත් වාක් කර්ම යහපත් මනෝ කර්ම නැති බව පේන හින්දා මිනිස්සු ඇති වෙනකම් පීඩාවටපත් වෙලා ඉන්නවා හරිද ඒතකොට මේ පීඩිත ලෝකයේ අපි ජීවත් වෙනකොට අපිට බැරිද තීරණයක් ගන්න? මෙවැනි මිනිසුන් හමුවට මම පොකුණක් වගේ වෙනවා කියලා. සිසිල් දියපිරි සීතල වතුර තියෙන පොකුණක් වුණොත් අනිත් අයට අපූර්වට අර පිපාසාවෙන් ඉන්න අයට අපූර්වට ඇවිල්ලා වතුර බීලා මදිවට නාලා මදිවට නිදියලා යන්නත් පුළුවන්. <laughs> එහෙනම් මගේ හිත පොකුණක් වගේ කරගත්තොත් අනිත් අය ඉදිරියේ. නේද? මොන තරම් කවුරු වැරදි කරත් මට පුළුවන් නම් ඒ වගේ සිතක් ඇති කරගන්න මම මහා උතුම් මනසෙක් බවටපත් වෙනවා. නේද? ඒක තමයි gedara වෙන්න පුළුවන්. gedara ඉන්නවා මානසිකව පීඩණයටපත් වෙන අය. ඉන්නවා. ඒ සමහරට යාලක් අතීතේ කරපු වැරදිින් තමයි. ගමේ ඉන්නවා මේ වෙනකොට තද පීඩාවටපත් වෙච්ච අය යාලගේ අතීත වැරදි නිසාවෙන්. හරිද? එයාලා ඉන්නේ හරි පිපාසාවකින් දැන්. අපි හුඟක් වෙලා හිතන්නේ කරගත්ත ඒවානේ ඔහෙටද කියලා. නේද? ඒ චින්තන ඔක්කොම වෙනස් කරන්න ඕන කාලයයි මේ නේද? වෙනස් කරලා අපිට පුළුවන් වෙන්න ඕනේ හැම කෙනෙකුටම පොකුණක් වගේ ජීවත් වෙන්න. යහපත් එක වචනයක් ඇති සමහරලාට පීඩණයෙන් ඉන්න එක්කෙනෙකුට එක වචන මාත්‍රයක් ඇති ආදරෙන් කතා කරනවා. හරි. ඉතින් එහෙම ඒකින්දා අපේ ජීවිතය ගැන අපි හිතන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මට මහා පුදුමාකාර වෙනසක් මගේ චින්තනයේ වෙනස් ඇති කරගන්න පුළුවන්. මේක ලේසිද? නෑ අමාරුයි. මේ කියපු කාරණා නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර හැම වෙලේම ජීවිතයට එකතු කරගන්න. එක මාසයක් මේක පුරුදු පුහුණු කරන්න කරලා බලන්න කොච්චර වෙනස් වුණාද ජීවිතය කියලා. අන්තිමට බලනකොට අපි සන්තෝෂයි. හරිද? අපි සන්තෝෂෙන් ජීවිතෙන් භාගයක්ම හරියියා තමයි. එතකොට ඇයි භාගයක්ම කියලා කිව්වේ? ගැටීම් ඔක්කොම ඉවරයි. එහෙනම් උපන් ගැටීම් ඔක්කොම ඉවර කරගෙන සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් අපි හැමදාම කියනවා වගේ බාහිර ලෝකේ හදලා නෙවෙයි හිත හදලයි මේ සංසිදායක தත්ත්වය ඇති කරගන්නේ. කෙටියෙන් මතක් කරමු අපි කතා කරපු දේවල් පිළිබඳව වැරදි වාක් කර්ම තියෙනවා වැරදි වැරදි කාය කර්ම තියෙනවා නිවැරදි වාක් කර්ම තියෙනවා නේද එතකොට එහෙමනම් ඒ නිවැරදි දේ ගැන හිතනවා කොයි වගේද පාංශකූල චීවරය ගැන වගේ වැරදි වාක් කර්ම තියෙනවා වැරදි නිවැරදි කාය කර්ම තියෙනවා එතකොට අර පරණල් අයින් කරලා පොකුණෙන් දියබොන කෙනා වගේ කියලා සඳහන් කරා ඊළඟට මාත්‍රයක් හෝ චිත්ත ප්‍රසාදයක් මට මේ දෙකම වැරදි දෙකම වැරදි වුණාට මට මාත්‍රයක් හෝ චිත්ත ප්‍රසාදයක් ඉපදිච්ච අවස්ථා තියෙනවා එතනින්ම මම පටන් අරන් එයා ගැන මෙනෙහි කරනවා හරියට ගව කුරලක තියෙන වතුර ගැන වගේ ඊළඟට කිසිම ප්‍රසාදයක් උපදින්නේ නැති කෙනෙක් ඉන්නවා. එතකොට හරියට රෝගී කෙනෙක්, ගිලන් කෙනෙක්, මැරෙන්න වැටෙන්න ඕන වෙන වගේ කෙනෙක් පාරදී හම්බුණා වගේ නේද? එතකොට එයා ගැන මම ආයෙ කරුණු කාරණා හොය හොය ඉන්නේ නෑ. ඊළඟට අන්තිම එක ඔක්කොම හොඳ කෙනා ගැන එහෙනම් මමත් ඒ වගේ කටයුතු කරනවා කියලා අපිට අපේ ජීවිත සකස් කරගන්න පුළුවන්. ඉතින් බලන්න මේ මේ වගේ කෙනෙක් හැම වෙලේම සන්තෝෂයෙන් ධනාත්මක පැත්තෙන් ජීවිතය දිහා බලන මෙච්චර ලස්සන මෙච්චර උදාහරණ සහිත වැඩපිළිවෙළවල් සමාජගත කරලා ඒවා ඒවා සමාජයට දායාදයක් විදිහට ලබා දීලා නේද ඒකම කියන්නේ උරුම වෙච්ච දේ කියලා මේවා ගවේෂණය කරලා අපේ ජීවිතේට මේවා එකතු කරගත්තොත් මොන තරම්නම් ලාභයක් තියනවද මේවා එකතු නොකර ගැනීමේ සාපය අද අපි විඳිනවද නැද්ද එහෙනම් අපිට ලොකු වගකීමක් තියෙනවා කියලා මම හැමදාම කියන්නේ ඒකයි හැමදාම හැමදාම හැමදාම කියන්නේ මේ පැත්තෙන් තියෙන විසඳුම එක විසඳුමක් නෙවෙයි විසඳුම් ගණනාවක් විසඳුම් බොහෝ ගාණක් විසඳුම් කියන්නේ එක ওই වගේ ධර්ම කරුණාවක් අපේ ජීවිතවලට එකතු කරගත්තොත් සමස්තයක් පිරිස අපි මහා පුදුම වෙනසක් ඇති කරගන්නවා ඒකද මේ ක්‍රමවේද ඇරෙන්න වෙන ක්‍රමවේද අපිට පේන්න නැහැ රට දියුණු කරන්න හරි රටේ මිනිසුන්ට ධනාත්මක චින්තනයක් තියෙනවා නම් ඒ මිනිස්සු අනිත් අය ගැන කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරනවා ඒකෙන්ද මේක සමාජගත කිරීමේ වගකීම තියෙන්නේ අපි ඔක්කොටම. දැන්වත් පටන් ගමු. දැන් පටන් ගත්තොත් යම් කාලයක මේවා වර්ධනය කරන්න පුළුවන්. එකපාරටම බඩගිනි වෙලා කොස් ගෙඩියක් කන්න ඕනේ කියලා කොස් ඇටයක් හිටවන කෙනාට එදාම හම්බෙනවද? නෑ සතියකින් හම්බෙනවද? නෑ හැයියා හැබැයි යම් දවසක පළදරනවාමයි. ඒකින්ද කොස් කොස් පැලේ දැකලා ඉවර වෙලා මේකෙන් ඇති වැඩක් නෑ මේක පුංචි පැලයක් මේකට කරන්න දෙයක් නෑ කියලා නේද? මේක විසි කරලා දැමීම අතහැරලා දැමීම නෙවෙයි කරන්න ඕනේ. ඒක ඉක්මනින් පෝෂණය කරන්න ඕන පෝෂණය කරපුවා වේගෙන් ඒක වැවෙන්න පටන් ගන්නවා ඒකින්ද පුංචි තැනකින් පටන් ගන්න දේ ලොකුවට ව්‍යාප්ත කරන්න පුළුවන් අපි උනන්දු වුණොත් එකමුතු වුණොත් අපිට මේ ධර්මයේ තුල තියෙන ධර්ම කාරණා සමාජගත කරන්න බැරි වෙන්නේ නැහැ. හොඳයි ඒ බවත් මතක තියාගන්න. මේක තමයි අපි ලැබපු උරුමය. අපිට ලැබිලා තියෙන උරුමයෙන් අපි ප්‍රයෝජන ගන්නවාද කියලා නැවත නැවත නැවත නැවත හිතලා බලන්න ඕනේ. මේක gederදී අනිවාර්යයෙන්ම මා මාමණ්ඩිට නැන්දම්මට, දෑනට, ලේලිට. ඔය හතර දෙනා අපේ වාසනාවට හම්බෙන අය. අනිවාර්යෙන් වාසනාවට හම්බෙන අය. ඇයි මං එහෙම කියන්නේ? ඒ අය තමයි වැඩිපුරම අපිට මේවා හරියට කරනවද කියලා බලාගන්න ලැබෙන ලොකුම අවස්ථාවක් ලබා දෙන්නේ ඒ කට්ටිය. එහෙනම් මේ හතර දෙනාට මේක යොදන්න පුළුවන්ද කියලා බලන්න. හරිද? යොදන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගිකවම එතකොටත් දැන් කියයි හාමුදුරුවෝ ඔක්කොම කිව්වා ඔන්න කිව්ව එක තමයි හොඳම නැත්තේ. ඕක තමයි කරන්නම බැරි කියලා. හරිද? ඒක කරන්න බැයි නම් තමන් පරාදයි. ඒක හින්දා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සතර සූපත් කරගෙන මමත් සියලු දුක් ගොයන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.